අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාවේ පින්වත් දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ තලවතුගොඩ කැපිටල් කිංඩම් හි අංක 639න් 83 නිවසේ පදිංචි රොෂාන් රත්නායක සහ මනෝජි රත්නායක කියන මේ පින්වත් දෙපළ එයත් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා. අපි ඔවුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ දේශනාව ආරම්භ කරමු. අද දවසෙත් අපි ඔබට මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් සුපුරුදු පරිදි බලාපොරොත්තු වෙනවා ඔබ අද දවසේදීත් බලාපොරොත්තු වෙලා සිටපු ඒ දේශනාව වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඒ තමයි අග්ගණ්‍ය සූත්‍ර දේශනාව තමයි අපි දේශනා කර කර හිටියේ. ඒ දේශනාවේ තවත් කොටසක් අද දවසේ අපි දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ආශ්චර්යමත් දේශනාව තුළ තිබෙන්නා වූ වටිනා ධර්මකාරණාවල් අවබෝධ කරගන්න. අපි මේ වන විට මගේ මතකයේ නිවැරදි නම් අග්ගඤ්ඤ සූත්‍ර දේශනා හයක් ඔස්සේ මේ වන විට අපි දේශනා කරලා තිබෙනවා. තවත් අපිට බොහෝ ප්‍රමාණයක් දේශනා කරන්නට මේ සූත්‍රය තුල තියෙනවා. ඒ මොකද සූත්‍රයක් අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තරම්ම දීර්ඝ වෙයි අපි මේ දේශනාවක් ඉගෙන ගන්නේ. ඕකේ තියෙන කෙටියෙන් අපිට කරුණු ටික ඉගෙන ගත්තනම් ප්‍රමාණවත් වෙයි නේද කියලා. පිටුතුනේ දීර්ඝව මේ ධර්මයක් අපි අවබෝධ කරගන්න යන්නේ අපේ ඥාණයට අනුකූලව හිතන විදියට. කෙටි ක්‍රමයක් තියෙනවා නම් තවත් මීට වඩා නිවන් දකින්න මහා කරුණාව තියෙන භාග්‍යවතුන් වහන්සේට තරම් ඒ කෙටි ක්‍රමේ තවත් මෙන්න දන්න කියන කෙනෙක් මේ ලෝකේ නැහැ. එමනම් නිවන් දකින්න ඕන නම් ඔබට සංසාරේහි ඒ නිර්වාණ මාර්ගයට යෑමට වෙරදරවනා නම් ඔබට එහෙමනම් මේ කියන ਸਰව සම්පූර්ණ දේශනාවම අපි අවබෝධ කරගන්නට ඕන. ඒ මොකද අපි පින්වතුනි නිවන් දකින්න තමයි කෙටි මාර්ග හොයන්නේ. අපි පින්වතුනි විභාගය සමත් වෙනකොට අපි ආචාර්යවරයාගෙන් ගිහිල්ලා කියන්නේ නැහැ. අනේ ගුරුතුමනි මෙච්චර මහා ගොඩක් ඉගෙන ගන්න නම් මට බෑ. අනේ ගුරුතුමනි පුළුවන් නම් මට මෙන්න මේ පොඩ්ඩක් කියලා දෙන්න කියලා අපි කියන්නේ නැහැ. එතකොට අපි කියන්නේ නැහැ ගුරුතුමාට ගිහිලා ගුරුතුමනි මෙන්න මේ පාඩමේ සාමාන්‍ය සරල සරල කරලා මේක පොඩි කරලා අපිට අදාළ කොටස විතරක් කියලා කියන්නේත් නැහැ අපි. අපි කියන්නේ හොඳට උගන්වන්න කියලා. පින්වතුනි ඕනෑම තැනකට යන්න නම් අපි හැමදේම දැනගෙන ඉන්නට ඕන. මම ඔබෙන් පුංචි දෙයක් මේ වෙලාවේ සිහිපත් කරන්නේ මේ දේශනාවට ඔබට පොඩි වීරයක් උපදවා ගන්න. අපි මේ උත්සාහ කරන්නේ මොකකට යන්නද? මේ ජීවිතේ සංසාරේහි පටන් ගැනීමක් නැතුව ආපු කෙලවරක් නැතුව ආපු මේ සංසාර ගමනේ පිංඔතුනි කවදාවත් නොගියපු තැනකට යන්නේ මේ වෙරදරන්නේ. ඒ කියන්නේ මේ සංසාරේ පිංඔතුනි අපි මේ තරම් දීර්ඝ කාලයක් අපි ආවා මේ තරම් ආපු දීර්ඝ කාලේ පිංඔතුනි අපි කවදාවත් නොගියපු තැනක් තියෙනවා ඒ තමයි නිවන මේ ලෝකේ අපි මේ බණහන කවුරුවත් අපි සංසාරේ නිවන් දැකිනේ එහෙමනම් කවදාවත් නොගියපු තැනකට යන්න වෙරදරන අපට පින්වතුනි යන්න නම් අපි සම්පූර්ණයෙන්ම සකසලා මේ සියල්ලක්ම අපි තේරුම් ගන්නට ඕන. එහෙම නැති වුණොත් පින්වතුනි අපිට ඒක හරියට යන්න බැරි වෙනවා. ඒකට මග යනවා කියලා අපි යන්නේ නොමග. එහෙමනම් පින්වතුනි අපි හරියට මේක තේරුම් ගන්නට ඕන. අග්ගඤ්ඤ සූත්‍රය ගැන නැවතත් ඔබට සාරාංශයක් පැහැදිලි කරනවා නම් සූත්‍රය ආරම්භ වෙන්නේ මිගාරමාතු ප්‍රාසාදෙහි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇවිල්ලා වාසෙට්ට සහ භාරද්වාජ කියලා සාමණේරයන් වහන්සේලා දෙනමක් හිටියා. උන්වහන්සේලා දෙනමම බ්‍රාහ්මණාගමේ ඉඳපු බොහෝ උගත් ශාස්ත්‍රවරු දෙපළක්. ඉතින් ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ වෙලාවේ කතා බහක නිරත වෙනවා ධර්ම කතාවක භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා කොහොමද වාසෙට්ට ඔබලාගේ කලින් හිටපු ආගමේ ඉන්න අය ඔබලාට චෝදනා කරන්නේ හිම නැද්ද කියලා ඒ වෙලාවේ කියන ස්වාමීනි සක්කසලා අපිට සම්පූර්ණයෙන්ම බණිනවා කියලා. දසාක්‍රෝස වස්තුවේම බණිනවා කියලා. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ විමසුවම කොහොමද බණින්නේ කියලා කියනවා ස්වාමීනි ඔවුන් බණිනවා අපිට ඔබලා මේ ශ්‍රේෂ්ඨ වර්ණයක ඉඳලා හීන වර්ණයකට ගියා කියලා. ශ්‍රේෂ්ඨ වර්ණය තමයි බ්‍රාහ්මනාගම හීන වර්ණයේ තමයි ඔය ශ්‍රමණ ආගම ආදී අනිකුත් සියලුම ආගම්. ඒ මොහොතේදී භාග්‍යවතුන් වහන්සේ මේ කතාව අහගෙන ඉඳලා කියනවා වාසෙට්ට බ්‍රාහ්මණියෝ කියනවා නම් බමුණෝ කියනවා නම් ඔවුන්ගේ ආගම ශ්‍රේෂ්ඨ ආගමක් කියලා ඔවුන්ට පුරාණේ කතාව අමතක වෙලා ඔවුන් නොදන්නා නිසා යොහොම කියන්නේ කියලා කියනවා. භාග්‍යවතුන් වහන්සේ මොහොතේදී පැහැදිලි කළ දෙනවා වාසෙට්ට මහා බ්‍රහ්මයාණන් මේ ලෝකේ නිර්මාණය කළේ ඇයි අහනවා මේ ලෝකයේ ඔය බමුණෝ ආවාහ විවාහ වෙලා දරුවෝ හදන්නේ. ඇයි බිරින්දෑවරු ගැප් ගන්නෙ? ඇයි බිරින්දෑවරු දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න කියලා අහනවා. ඒ කතාව කියලා ඉවරලා භාග්‍යවතුන් වහන්සේ වාසෙට සාමණේරයන් වහන්සේට කියනවා මේ ලෝකේ ආරම්භ වුණේ කොහොමද කියලා. මේ අපි ඉන්න මේ විශ්වය, මේ අපි ඉන්න මේ පෘථුවිය ආරම්භ වුණේ කොහොමද කියලා. අද කාලේදී විද්‍යාඥයෝ පර්යේෂණ කරනවා මෙව කොහොමද ආරම්භුනේ මෙව කොහොමද නිර්මාණය වුනේ කියලා අපි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයෙන් හිතනවා මානවගේ ආරම්භය වඳුරෙකුගෙන් ආවා කියලා. එංගතුනි ඔබ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ තමයි මේ සියල්ලක්ම හරියට සකසලා අපිට අවබෝධ කරලා දුන්නේ. උන්වහන්සේ කියපු කාරණාවල් අද විද්‍යාඥයෙකුටවත් පින්වතුනි කවදාවත් ඔප්පු කරගන්නට පුළුවන් කමක් ලැබෙලා නැහැ. එහෙමනම් අපි බලමු කොහොමද මේ අපි ඉන්න මේ පෘථුවි තලය ඇත්තටම නිර්මාණය වුණේ කියලා. ඒක මම තීරුම් කරන්නට ඔබට ඉස්සර වෙලාම කියලා දුන්නා සක්වලක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද සක්වලක් කියලා කියන්නේ? ලෝක 31ක් තියෙනවා. මොනවද ලෝක 31? මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මොනවද ඒ දිව්‍ය ලෝක 6? චාතුම් මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්තිය, ඊළඟට පින්වතුනි රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද 11ක් තියෙනවා මොනවද 11 බ්‍රහ්ම පාරිසද්ය බ්‍රහ්ම පුරোহিত මහා බ්‍රහ්මය පරිත්තාබ අපමානාබ ආබස්සර පරිත්ත සුබ අපමාන සුබ සුබකින්න වේහප්පල අසඤ්ඤ සත්වය ඊළඟට තියෙනවා පින්වතුනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨ ඊළඟට තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක්. ආකාසානං ඡායතනිය, විඥානං ඡායතනිය, ආකින්චඤ්ඤායතනිය, නේව සංඥා, නා සංඥායතනිය කියන ලෝක 27යි. තව එතකොට කීයක් ඕනද? හතරයි. ඒ හතර මොනවද? දුගති භූමි හතර. එතකොට සියල්ලක්ම 31යි. මෙන්න මේ තල 31ට මෙන්න මේ ලෝක 31ට අපි කියනවා 31 තලය. එහෙම නැත්නම් තවත් වචනයක් කියනකොට මොකද්ද? සක්වලක් කියලා. මෙන්න මේ සක්වලක් අපි ඔබට කියලා දුන්නා. ඒතකොට මේ සක්වලේ ආවුෂ අපි කිව්වා. මනුෂ වර්ෂ ඒ සක්වලේ ආවුෂ ඉවර වෙන කොච්චර යනවද කියලා අපි කිව්වා. ඒවා ඉන්න රජවරු ගැන අපි කිව්වා. ඒ ඒ භූමිවල යන්නේ මොන මොන වගේ දේවල් කරාමද කියන එක අපි ඔබට කිව්වා. එhmenan ඊට පස්සේදී මම ඔබට ඒ සක්වල ගැන පැහැදිලි කිරීමක් කරලා තවත් අතුරු කොටසක් ඔබට කිව්වා. ඒ තමයි කල්පයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඔබ දේශනාව ගිය සතියේ ශ්‍රවණය කරා නම් ඒ සතියේ දේශනා කර කොටස තුල අපි කිව්වා කල්පයක් කියලා කියන්නේ මොකද්ද කියලා. මොකක්ද ඇත්තටම පින්වතුනි කල්පයක් කියලා කියන්නේ? කල්පයක් කියලා කියන්නේ මහා කල්පයක් කියලා එකක් තියෙනවා. මහා කල්පේ බෙදෙනවා ප්‍රධාන කොටස් කීයකටද? ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. මොනවද ඒ බෙදෙන කොටස් හතර? අසංඛ්‍ය කල්ප හතරයි. ඒ කොටස් හතර තමයි අසංඛ්‍ය කල්ප හතරයි. ඒ අසංඛ්‍ය කල්පයක් කොටස් කීයකට බෙදෙනවද? 64කට බෙදෙනවා. එතකොට සියලුම අසංඛ්‍ය කල්ප හතරේ තියෙනවා 64 ඒවා හතරක්. ඒවට මොනවද කියන්නේ? අන්තර කල්ප කියලා. ඒවට මොනවද කියන්නේ? අන්තර කල්ප කියලා. එතකොට මහා කල්පය ප්‍රධානව බෙදෙනවා කොටස් හතරකට. ඒ කොටස් හතරේ පින්වතුනි එකක් බෙදෙනවා 64කට. මහා කල්ප බෙදෙන ප්‍රධාන කොටස් හතරට කියනවා අසංඛ්‍ය කල්ප හතරයි. ඊළඟට ඒ එකක් බෙදෙන ඒ කොටසට කියනවා අන්තර කල්ප 64යි. එතකොට මහා කල්පයකට සම්පූර්ණ අන්තර කල්ප කීයක් තියෙනවද? කීයක් තියෙනවද 256ක් තියෙනවා එතකොට අසංඛ්‍ය කල්පයකට අන්තර කල්ප කීයද 64යි මහා කල්පයකට අසංඛ්‍ය කල්ප කීයද 4යි මම මේ ඔබට තේරුම් කරලා බලන්නේ මේක හොඳට ඔබ ග්‍රහණය කරගෙන ඉන්නවාද කියලා තේරුම් ගන්න. මෙන්න එතකොට මේකට තමයි අපි මහා කල්පය බෙදෙන විස්තරය අපි ඉගෙන ගන්න. ඊළඟට පින්වතුනි මම ඔබට අන්තර කල්පය ගැන පැහැදිලි කරා. මොකක්ද අන්තර කල්පයක් කියලා කියන්නේ? අන්තර කල්පයේ ස්වභාවය මොකද්ද? මිනිසාගේ අඩුම ආයුෂ ඉඳලා ඒ මිනිසාගේ ආයුෂ ඉහළට ගමන් කිරීමට කියනවා මොකද්ද? අන්තර කල්පයක් කියලා. ඒ ඉහළට ගමන් කළ අවසන් වෙන්නේ ඔන්න ඒ කාලයට කියන නම තමයි අන්තර කල්ප 1යි. ඔක මම ඔබට කිව්වා ත්‍රිකෝණාකාරව ඇඳ ගන්න කියලා ඒ ත්‍රිකෝණයේහි වම් පැත්තේ යටින් ලියන්න කිව්වා. ඒ මුලින් ඒ කොනෙන් ලියන්න කිව්වා. මිනිසාගේ අවම ආවුෂ. ආවුෂ කීයට අඩු වෙනවද? ආවුෂ අඩු වෙනවා 10ට. ඒ ආවුෂ හිමම දිගට වැඩි වෙනවා. උපරිම ආවුෂ කීයට යනවද? අවුරුදු අසංඛ්‍ය දක්වා යනවා. එතකොට ඒ මුදුනේම ත්‍රිකෝණයේ උඩම තමයි ඒක ලියන්නේ. ඔය ආවුෂ වැඩි වෙන එකට කියන නම මොකද්ද? ආයුෂ වැඩි වෙන එකට කියන නම තමයි උත්සර්පණී කියලා. මොකද උත්සර්පණී කියලා කියනවා. ආයුෂ අඩු වෙන එකට මොකද කියන්නේ? අපසර්පණී කියලා කියනවා. උඩ ඉහළට යන එකට උත්සර්පණී අඩු වෙන එකට කියනවා අපසර්පණී. ඉහළට යන්නේ කොහොමද? අවුරුදු 10 හිටපු මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන්නේ කොහොමද? ඒ කාලේ මිනිස්සු ඒ කාලේ වෙනකොට සිල් එක එක රකින්න පටන් ගන්නවා නේද? දස පළවෙනි සිල්පදය රකින්න ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ওই විදියට ප්‍රාණඝාතයෙන් වෙන්නකොට අවුරුදු 20ක් 30ක් විතර වැඩි වුණා. ඕම් මොහොම වැඩි වෙලා වැඩි වෙලා යනවා අවුරුදු අසංඛ්‍ය දක්වා. ඊළඟ ආයුෂ අඩු වෙන්නේ. ඒ කාලයේ මිනිස්සු එන්නේ අකුසල් වැඩ කරන්න පටන් ගන්නවා ආයෙමත් අඩු වෙනවා. ඔන්න ඔය ක්‍රමවේදයට තමයි පින්වතුනි මේ සංසාරේ ගමන් කරන්නේ. ආවුෂ වැඩි වෙනවා මිනිස්සු සිල් රකිනකොට, ආවුෂ අඩු වෙනවා මිනිස්සු දුසිල්වත් වෙනකොට. එතකොට මෙන්න මේ විදියට ආවුෂ වැඩි වෙලා වැඩි වෙලා අඩු වෙලා වැඩි වෙලා අඩු වෙලා අර ත්‍රිකෝණාකාර ඔබ ඉස්සරහට ලියාගෙන යන ආවුෂ වැඩි වෙනවා ආවුෂ අඩු වෙනවා. නිකන් අනුමාන කරලා හිතන්න ත්‍රිකෝණයක් වගේ හිතන්න උඩට යනකොට ඔන්න ආවුෂ වැඩි වෙනවා, ඔන්න ආවුෂ අඩු වෙනවා. ඕම ඕම ඔහොම ওই විදියට පින්වතුනි යනවා ඔය ක්‍රමවේදී. දැන් ওই විදියට මහා කල්පයකට තියෙනවා පින්වතුනි අන්තර කල්ප 256ක්. එතකොට අන්තර්කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න. ඒ කියන්නේ මිනිසාගේ අවමාංශයේ ඉඳලා ඉහළම අවශ්‍ය දක්වා ගිහිල්ලා ඒ අවශ්‍ය අඩු වෙන්න මනුස්ස ලෝකේ අවුරුදු කොච්චරක් යනවා කියලා මං කිව්වද? ඒකේ මං ක්‍රමයක් කිව්වා. මොකක්ද ඒ ක්‍රමේ? 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන කියෙන්ද? 1.140 කියන ඉලක්කමයි. 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කින් ඉලක්කමින්. අන්නෝකෙන් වැඩි කරාම ලැබෙන පිළිතුර තමයි මොකද්ද? එක අන්තර් කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න යන මනුස්ස ලෝකයේ මනුස්ස වර්ෂ ගාන. දැන් ඔන්න ඕකට තමයි පින්වතුනි අන්තර් කල්පයක් කියලා කිව්වේ. එතකොට එක අන්තර් කල්පයක් මං ඔය කිව්වේ. එතකොට ඒ අන්තර් කල්පේව කීයක් තියනවද මහා කල්පයකකට? 256ක් තියෙනවා නේද? 256ක් තියෙනවා. එතකොට පින්වතුනි හිතනද එක මහා කල්පයක් පටන් අරගෙන ඉවර වෙන්න යන්න මනුස්ස ලෝකේ කොච්චර වර්ෂ ගාණක් යනවද කියලා ඔබ නිකන් දල වශයෙන් හිතන්නකෝ. මම ඔබට ගිය සතියේ දේශනාව අවසන් වෙනකොට තවත් පොඩි කරුණක් මතක් කළා. මොකක්ද ඒක? මම ඔබට කිව්වා මේ සතිය අපි තවත් බයක් උපදවන්න පුළුවන් netට කඳුලක් උපදවන්න පුළුවන් කරුණක් කියලා දෙනවා කියලා. මොකක්ද ඒක? ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරුම් පිරූ ආකාරය අපි ඔබට කියලා දෙනවා කියලා මම ඔබට සිහිපත් කළා. අපි එහෙමනම් බලමු ඔන්න ඒ කාරණාවත් අද මේකම තේරුම් ගන්න. පින්තුනි මම ඔබට කිව්ව එක මහා කල්පයක ස්වභාවය. අන්තර කල්පයක් පටන් අරගෙන අවසන් වෙන්න යනවා මනුස්ස ලෝකයේ වර්ෂ 86 ලක්ෂ 40000 කින් ඉලක්කම වැඩි කරන්න ඕන 1.140 කින් ඉලක්කමයි. එතකොට ඒ විදියට පින්වතුනි වැඩි වුණාම ඒ විදියට ආවම එක අන්තර්කල්පයක ආවුෂ හොයා ගන්න පුළුවන් මනුස්ස වර්ෂ එකක්නේ ඔය වගේ මහා කල්පයකකට කීයද 256ක් තියෙනවා. එතකොට මේ ලැබුණු උත්තරේ වැඩි කරන්න ඕන 256. ඕයකට කියනවා මහා කල්ප 1යි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ පාරමිතා පිරුව කොච්චරක්? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක්. මොකද මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය කියන්නේ? අසංඛ්‍ය 4යි. ඒ මහා කල්ප වලින් අසංඛ්‍ය 4යි තවත් ලක්ෂයක්. කොටින්ම කියනවා නම් කල්ප අසංඛ්‍ය 4යි තවත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙනවා. මම ඔබට කිව්වා අසංඛ්‍ය කියන එකේ ස්වභාවය. මොකද අසංඛ්‍ය කියන්නේ 1.140යි. එමනම් මෙතන කියනවා 4.140ක් වෙන්න ඕන. ඒ මොකද අසංඛ්‍ය 4ක්නේ. අසංඛ්‍ය එකකටනේ 1.140. දැන් මේ බුදුරජාන් වහන්සේගේ පාරමිතා කාලය කොච්චරද? අසංඛ්‍ය 4යි කල්පලක්ෂයක් ඉන්න ඕන. එතකොට පින්වතුනි හතර ලියලා බිංදු 140ක් ලියන්න ඕන. තවත් එකතු කිරීමේ ලකුණ දාලා ලක්ෂයකුත් ලියන්න ඕන. එතකොට ඔන්නෝක තමයි පාරමිතා කාලය. හැබැයි ඕව මොනවද? කල්ප අල්ප අසංඛ්‍ය හතරයි ලවත් ලක්ෂය. කල්ප මහා කල්ප. මම ඔබට මහා කල්ප කියන එකේ ස්වභාවය තේරුම් කරලා දුන්නා නේද? පින්වත්නි, එහෙමනම් අර මම ඔබට කිව්වා නේද? 256 අන්තරකල්ප 256ක් ආවම මහා කල්ප එකයි කියලා. ඒ වගේවා, ඒ කියන්නේ ඒ මහා කල්පේවා 4.140ක්. ඒ කියන්නේ අර මහා කල්ප වගේ ඒවා 4.140ක් අපේ මහ බෝසතාණෝ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලයේ ඉඳලා මේ සම්බුද්ධ ශාසනය වෙනකම්ම පාරමිතා පුරාගෙන ආවා. එතකොට හිතන්න කොපින්ඔතුනි දීර්ඝ කාලයේහි ස්වභාවය ඒ ඒ කාලයේ කොච්චර දිගයිද කියලා හිතන්නකෝ. ඒ තරම්ම පින්ඔතුනි දීර්ඝ කාලයක් අපේ බෝසතාණෝ මේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා දුන්න පිරුවා. දැන් ඔය සමහර අයට තියෙනවනේ ගැටලු. ඔය ගොඩාක් ගැටලු ඇත්තටම ඇති වෙන්නේ මේ ධර්ම කාරණාවල් හරියට සකසලා ඉගෙන ගන්නේ නැති නිසා. මොනවද ඒ ගැටලු? බුදුරජාණන් වහන්සේ අහසේ තරු කැට ගානට හිස් දන් දුන්නා. මහ පොළොවේ වැලි කැට ගානට ඇස් දන් දුන්නා. මහා සාගරේ ජල කඳ ගානට ලේ දන් දුන්නා. මේවා කියනකොට හිතෙන්නේ අතිශයෝක්තියෙන් කියන ඒවා කියලා. නමුත් පින්වතුනි මම නම් හිතන්නේ ඒ උපමාවල් පොඩි ඒක ධර්මයේ කියලා තියෙනවා අංගුත්තර නිකායේ පළවෙනි පොතේ අට්ටක අට්ට කතාවේ අංගුත්තර නිකායේ අනුමතග්ග සංයුක්තයේ අට්ට කතාවේ කියලා තියෙනවා බුදුදහමේ තිබෙන්න උපමාව පොඩි අර්ථයේ විශාලයි බාහිර ශාසනවල අර්ථයේ විශා ඒ කියන්නේ උපමාව විශාලයි අර්ථය පොඩි. බුදුදහමේ අර්ථය විශාලයි උපමාව පොඩි. ඒ වගේ තමයි පින්වතුනි බුදුආමුදුරෝ මහා සාගරයක් ලේදන් දුන්නයි කියලා කිව්වට ඔය මහා සාගර එකක් නෙමෙයි. ඔය වගේ ගණනාවක් පින්වතුනි සංසාරේ ලේදන් දීලා තියෙන එකතු කරපු ගාන. ඔක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ පින්වතුනි ඔය පාරමිතා කාලය හරියට අවබෝධ කරගත්තම මම ඒකයි කිව්වේ ඒවා හරියට ඉගෙන ගත්තයින් පින්වතුනි හරි කිසි ගැටලුවක් ඇති වෙන්නේ නෑ අපිට මහා කල්ප අසංඛ්‍ය හතරක් මහා කල්ප අසංඛ්‍ය හතරක් ඒ කියන්නේ මම එක මහා කල්පයක ස්වභාවය ඔබට කිව්වා එතකොට ඒ වගේ ඒවා අසංඛ්‍ය හතරක් කියන්නේ ඒ වගේ ඒවා හතර ලියන 0140. අර අර වගේ ඒවා. එතකොට හිතන්න ඒ තරම් දීර්ඝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ මේ සංසාරේ පාරමිතා පුරාගෙන ආවා. එතකොට හිතන්න පින්වතුනි මොන තරම් දීර්ඝ කාලයක් අපේ බෝසතාණෝ ඔය සංසාරේ මහා දුක් ගොඩක් වින්දද බලන්නකෝ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූණෙහි ගාතාවක පින්ඔතුනි තුන්වෙනි පදය කියලා ඉවර කරන්න කලින් රහත් වෙන්න තරම් මහා පිනක් තිබුණා. මොකද ඒ වෙනකොටත් අසංඛ්‍ය 16ක් පාරමිතා පුරලා ඉවරයි. අපේ බෝසතාණෝ අසංඛ්‍ය 16ක් පාරමිතා පුරලා ඉවරයි. ඒ වෙනකොට පින්ඔතුනි අපේ බෝසතාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ මනෝමය ප්‍රනිධානේනොයි වාග් ප්‍රනිධානේනොයි පාරමිතා පුරලා ඉවරයි. මනෝමය ප්‍රනිධානයෙන් අපේ බෝසතාණෝ අපි දන්නවා අසංඛ්‍ය හතක් පාරමිතා පිරුවා. වාක් ප්‍රනිධානයේ අසංඛ්‍ය නමයක් පාරමිතා පිරුවා. ওই දෙකම එකට එකතු වෙලා එනකොට අසංඛ්‍ය පිංගුතුනි 16ක් පාරමිතා පුරලා තියෙනවා. ඒ කියන්නේ අර මං අර කිව්ව මහා කල්පේ ඒව වගේවා 16.140ක් පාරමිතා පුරල ඉවරයි වෙනකොට දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලයේ වන විට. ඒතර බලන්න පින්වතුනි මොනතරම් දීර්ඝ කාලයක් පින්වතුනි මේ බුදු කෙනෙක් වෙන්න නම් පාරමිතා පුරන්නට ඕනද කැපකිරීමක් කරන්නට ඕනද? ඒ නිසා තමයි පින්වතුනි මේ බුදුවරුන්ගේ පහළවීම පින්වතුනි මේ තරම් දුර්ලභ බලන්න මේ තරම් දීර්ඝ කාලයේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ පහළ වෙලා තියෙන ඉතාමත්ම අල්ප ස්වභාවයක් අල්ප පිරිසක් ඒ මොකද බුදුවරුන්ගේ පහළවීම ඒ තරම් අමාරු නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ලැබිච්ච කාලය අපට ඇත්තටම වාසනාවන්තයි ඒ මොකද අද පින්වතුනි අපට මේ අවස්ථාව මගහැරුණොත් අපි ඉතින් හිතනවා මෛත්‍රී බුදුහාමුදුරුව ඊළඟට හම්බෙනවා කියලා. මෛත්‍රී බුදුහාමුදුරුව හම්බ වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එහෙම හිතමුකෝ අපි. හැබැයි පින්වතුනි අපි හිතන්න පුළුවන් ද මෛත්‍රී බුදුහාමුදුරුව ඇත්තටම අපට හම්බෙයිද කියලා. ඒ මොකද අද අපි බැරි වෙලාවක්වත් ඒ කියන්නේ දැන් අර මම අර ඔබට කිව්වේ අන්තරකල්ප කියලා ස්වභාවයක් ඒ අන්තර කල්පයක් මේ අන්තර කල්පේ දැන් මේ තියෙන්නේ අඩු වෙනවා. ඒ කියන්නේ අපසර්පණී පැත්තේ. දැන් මේ ආවුෂ අඩු වෙනවා. මේ අන්තර කල්ප ඉවර වෙන පැත්තට දැන් මේ යන්නේ. මේ අන්තර කල්ප ඉවර වෙලා ඉවර වෙලා ඉවර වෙලා ඉවර වෙලා ඉවර වෙලා ගියයින් පස්සේදී ඊළඟට පටන් ගන්නවා ඊළඟ අන්තර කල්ප. ඒ අන්තර කල්පේ පින්ඔතුණි පටන් අරගෙන පටන් අරගෙන ඉහළට මිහළට මිහළට යනවා. ඒ කියන්නේ ආවුෂ වැඩි වෙනවා. වැඩි වෙලා ඔන්න ආවුෂ ආයමත් අඩු වීගෙන එනවා. පිටුතුනි පරි වෙලාවක්වත් අද යම් වැරදක් වෙලා අවීචි මහා නිරේ ගිහිල්ලා ඉපදුනොත් මම ඔබට නිරේ වර්ග 8ක් කිව්වනේ. අර ඒ කියන්නේ නිරේ බෙදෙනවා තවත් කොටස් 8කට ප්‍රධානව. ඒතර ඒකේ 8ක් මම ඔබට කිව්වා. ඒ 8 තමයි ඒ 8 අන්තිම නිරය තමයි මොකද්ද? අවීචි මහා නරකාදිය. ඔය අවීචි මහා නරකාදී පිංඔතුනි ආවුෂ මොනවද? අවීචි මහා නිරේ ආවුෂ තමයි අන්තර්කල්ප එකයි. අවීචි මහා නිරේ ආවුෂ කියද අන්තර්කල්ප එකයි. එතකොට හිතන්න පිංඔතුනි, ඒ අන්තර්කල්ප එකක් තුල අවීචි මහා නිරේ ආවුෂ ඉවර වෙනකොට ඒකාන්තර කල්පයක් අවසන් වෙනකන් ඉවර වෙන්න ඉන්න ඕන. දැන් මම කියන්න හදන්නේ මොකක්ද දන්නවද? දැන් ඔන්න අපි හිතමු මේ වෙලාවේ මේ ආත්මේ මැරිලා අපි අවීචී ඉපදුනා. දැන් මේ වෙන්නේ මොකද? අපි අන්තරකල්ප ඉවර වෙන්න හදන්නේ. මේක ඉවරුණෙන් පස්සේ ඊළඟට ඔන්න ඊළඟ අන්තරකල්පේ පටන් ගන්නවා. ඒ අන්තරකල්පේ පටන් අරගෙන පටන් අරගෙන පටන් අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉහළටම යනවා. ඒ කියන්නේ අසංඛ්‍ය වර්ෂව දක්වා යනවා ආවෝෂ. එහෙම වෙලා ආයමත් අඩු වීගෙනම එනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවසන් වෙනවා. අන්න අන්තර් කල්පේ අඩු වෙලා ඉවර වුණෙන් පස්සේදී තමයි අද අවීචියට වැටෙන අය ආයමත් ගොඩ එන්නේ. ඒ කියන්නේ 86 ලක්ෂ 40000 වැඩි කරාම 1.140 කින් ඉලක්කමෙන් ඒ ලැබෙන උත්තර ප්‍රමාණයේ පින්ඔතුනි ඒ ලැබෙන වර්ෂ ගාන ඉන්න ඕන කොහෙද? අවීචි මහා නිරයේ. අපි කියන්න හදන එක නෙවෙයි. ඒ තමයි අද අවීචයට වැටෙන අයට වෙන පාඩුව මොකද්ද? පාඩුව තමයි ඊළඟ සසරේ මේ ලෝකේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මගහැරෙන්නේ නැති වෙනවා. ඒ මොකද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ ඊළඟ අන්තර කල්පේ. කියන්නේ මේ මහා භාද්‍ර කල්පේ එක දිගටම අන්තර කල්පයක අන්තර කල්පයක් ගානේ බුදුවරු පහළ වුණා. අපි දන්නවා අකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා ඊළඟට ඒ අන්තර කල්පේ ඉවරුණාම ඉවර වෙලා ඊළඟ අන්තර කල්පේ පටන් අරගෙන ආයෙමත් ඉවර වෙන කලින් කොණාගවන බුදුරජාණන් වහන්සේ පහළ වුණා ඊළඟට ඒ අන්තර කල්පෙත් ඉවර වෙලා ආයෙමත් ඉහළට ගිහිලා ආයෙමත් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා එනකොට අවුරුදු 20000 කාලේ ඒ කියන්නේ ආවුෂර අසංකේතල අඩු වෙනවනේ අඩු වෙගෙන අඩු වෙගෙන අවුරුදු 20000 කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය ආවා. කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වුණා. එතකොට උන්වහන්සේගේ ශාසනයත් ඉවර වෙලා ඒකත් එහෙමම අවසන් වෙලා අවසන් වෙලා යාන්තර කල්පෙත් ඉවරනම ඊළඟ අන්තර කල්පේ පටන් ගත්තා. ඒ අන්තර කල්පේ පටන් අරගෙන ඉවර වෙලා අවුරුදු 100ක් 200ක් අතර වර්ෂ වලින් ජීවත් වෙන මිනිසුන්ගේ කාලයේදී පින්වතුනි ගෞතම නම් වූ අප මහා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. පින්වතුනි දැන් ඔන්න බුදුරජාන් වහන්සේලා හතර නමක් පහළ වෙලා ඉවරයි. දැන් ඔන්න අන්තරකල්පය ආයිමත් දැන් ඉවර වීගෙන යන්නේ. දැන් මේක ඉවර වෙලා ආයිමත් ඔන්නේ ඉහළට යනවා. ඒ කියන්නේ ආයිමත් අවශ්‍ය වැඩි වෙනවා. වැඩි වෙලා ආයිමත් අඩු වෙනකොට අවුරුදු පින්නතුණි 80000 කාලෙදි තමයි. ඒ කියන්නේ මිනිස්යාගේ වර්ෂ මිනිස්යාගේ ජීවත් වීමේ උපරිම අවුරුදු 80000 කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්නේ. හැබැයි අද අවීචියට වැටිච්ච අය තාමත් කොහෙද ඉන්නේ ඒ කාලේ? තාමත් ඒ කාලේ එයාලා කොහෙද ඉන්නේ? අවීචි මහානිරේ. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් අවීචි මහානිරේ. ඇයි ඒ? අන්තරකල්පේ තාම ඉවර වෙලා නැහෙනි. පින්වතුනි, ඒ අන්තරකල්පේ ඉවර වෙන්න ඉවර වීගෙන ඉවර වීගෙන යනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවසන් වෙලා යනවා. ඊළඟට ඉවර වෙන්නකොට තමයි අර අය ගොඩට එන්නේ. ඒ අය ගොඩට ආවයින් පස්සේ කියන අද අවීචියට වැටිච්ච අය ඊළඟ අන්තර්කල්ප ඉවරුනාම යාළ එතරින් ගොඩ එනවා. යාළ ගොඩ ආවයින් පස්සේ දිපින් උතුණි මොකද වෙලා තියෙන්නේ? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේගේ ශාසනයත් ඉවරයි වෙනකොට පින් උතුණි ඊට පස්සේ යාළට වෙන්නේ මොකක්ද දන්නවද? තව බුදු කෙනෙක් පහළ වෙන්න නම් යාළට බලන් ඉන්න වෙනවා. අර මං අර කිව්වන්නේ මහා කල්ප, ඒ කියන්නේ අන්තර කල්ප 256ක් කියලා කියන්නේ එක මහා කල්ප එකක්. ඒ වගේ ඒවා, ඒ කියන්නේ මහා කල්ප වගේ ඒවා 1.140ක් ඉන්න වෙනවා. තවත් පින්වතුනි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙනකම් ඒ කියන්නේ අර මං අර කිව්ව මහා කල්පේ වගේ ඒවා. ඒ කියන්නේ මහා කල්පයකට අන්තර කල්ප 256යි. ඒක එකක් කියන්නේ මහා කල්පයක්. කියන්නේ 256ක් එකට එකතු වුණාම මහා කල්ප එකයි. ඒ වගේ ඒවා පින්ඔතුනි 1.140ක් බලාගෙන ඉන්න වෙනවා. ආයිමත් පින්ඔතුනි මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මග හැරුණොත් මම ඇත්තටම අද කාලේ ගොඩක් ඔය පව් කරන ඇත්තු ගැන හිතද්දි හිතෙන්නේ අනේ බැරි වෙලාවක්වත් මෙහෙම ඉඳලා මේ පිරිස මේ වගේ මේ කියන දරුණු නිරයට වැටුනොත් ආයේ කවදානම් බුදු කෙනෙක් හම්බ වෙනකන් ඉන්න වෙයිද මොකද දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලම බුදුරජාන් වහන්සේගේ ළඟ ඉඳලම පින්වතුනි අදටත් අවීචියනේ. අදටත් අවීචියේ. එතකොට බලන්න පින්වතුනි අවීචි මහා නිරයට වැටිලා අද මහා දුකක් විඳිනවා. දැන් ඔය ධර්මයේ සඳහන් වෙනවා යකඩ කුට්ටියක් කියන්නේ වෙනම හදපු කාමරයක් තියෙනවා යකඩ වලින්. ඒකේ යකඩ කුට්ටියක් ඇතුලේ ඉන්නේ. හිසෙන් කට ළඟට වෙනකම් මේ යකඩ ගොඩ වැහිලා ඇස් දෙක විතරක් ඇරිලා තියෙනවා. ඊළඟට අත් දෙකත් අත් දෙකේ ඇඟිලි ප්‍රමාණයට වෙනකම්ම පිංගුතුනි යකඩවලි වැහිලා තියෙනවා. ඊළඟට කකුල් වලත් පිංගුතුනි අඩිය ළඟට එනකම්ම යකඩ ගොඩින් වැහිලා තියෙනවා. පිංගුතුනි මෙන්න මේ වගේ වැහිලා තිබෙන මේ දේවදත්ත හාමුදුරුවෝ ඉන්න මේ ඒ නිරේ කුටිය ස්වභාවය තමයි පිංගුතුනි දකුණු දිසාවේ ඉඳලා වම් දිසාවට ගිනි ජාලාවක් එනවා අර යකඩ කුට්ටි අතරේ පින්නොතුනි මුළු සිරුරම පින්නොතුනි අලු වීගෙන දියාරු වෙයිගෙන ඒ ගිනි ජාලාව වම් පැත්තෙන් මතුවෙනවා. වම් පැත්තින්දලා පින්නොතුනි ගිනි ජාලාවක් එනවා දකුණු පැත්තට සිරුර දවුලුවාගෙන දකුණු පැත්තෙන් පිට වෙනවා. හිසේ ඉඳලා පාදාන්තයේ පැත්තට ගිනි ජාලාවක් එනවා. පාදාන්තයේ ඉඳලා හිස පැත්තට ගිනි ජාලාවක් එනවා. පින්වතුනි මෙන්න මේ විදියට අතිවිශාල කාල සීමාවක් පින්වතුනි ඔය දේවදත්ත හාමුදුරුවන්ට ඔය අවීචි මහා නිරේ ඉන්න සිද්ධ වෙනවා. උතර බලන්න මොන්න තරම් දුකකටද උන්වහන්සේ මේ කාලේදී මුහුණ දුන්නේ. එසා ඔබ සිහිය උපදවා ගන්න මේ තරම් ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ කවුද? තව කල්ප ලක්ෂයකින් සට්ටිස්සර කියලා පසේබුදු කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්. සට්ටිස්සර කියලා පසේබුදු වෙන්න ඉන්න කෙනෙක් පින්ඔතුනි දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ. ඒතර බලන්න මේ වනකොට අසංඛ්‍ය කල්ප දෙකක් තව ලක්ෂයක් පින්ඔතුනි පාරමිතා අසංඛ්‍ය කල්ප දෙකයි දෙකක් පින්ඔතුනි මේ වෙනකොට පාරමිතා පුරල ඉවරයි. අර මං අර කිව්ව මහා කල්ප වගේව 2.140 පින්වතුනි මේ වෙනකොට පාරමිතා පුරලා ඉවරයි. තව ලක්ෂයයි තියෙන්නේ. එතකොට බලන්න මේ තරම් මේ දීර්ඝ සංසාරයේ තිබෙන භයානකකම හොඳට මතු කරගන්න පුළුවන් තැනක් දේවදත්ත හාමුදුරුවන්ගේ කතාව පින්වතුනි ඒ තරම් මහා පාරමිතා පුරපු මේ උත්තමයාට පින්වතුනි අද සංසාරේ භයානක තැනකට වැටිලා තියෙනවා ජීවිතේ වරද්දාගෙන. ඒතර බලන්න මොන තරම් දරුණු තැනකටද මේ අපි යන්නේ ඉන්නේ. මං ওই සමහර දන් දෙන්නේවත් නැති, පින්කම් කරන්නේ නැති, සිල් ගන්නෙවත් නැති පිරිසට ගොඩක් ඒ පිරිස ගැන හිතලා පින්වතුනි හිතන කාරණාව තමයි අනේ මේ මිනිස්සුන්ට තව කොච්චර කාලයක් නම් යයිද මේ සංසාරෙන් එතර වීමේ මාර්ගය සොයාගන්න. මොකද බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් ඔය පිරිස හැසිරෙන්නේ ඔහොමනම් භාග්‍යවතුන් වහන්සේ නමක් කවදාවත් දකින්න නැති කාලයක ඉපදුනාම ඒ කියන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයෙන් පස්සේදී එන ඊළඟ බුදුහාමුදුරුව මුණ ගැහෙන්න නම් අර මං අර කිව්ව මහා කල්ප වගේ ඒවා 4.1.140ක් ඉන්න වෙනවා ත්‍රී කාලෙන් අපි නූපදිනවද අපි උපදිනවා. නමුත් පින්වතුනි බලන්න ඒ තරම් දීර්ඝ කාලේ ඒ තරම් දීර්ඝ කාලයක් ඒ සත්‍යයට තව ඉන්න වෙනවා. බුදුවරු ඉන්න කාලෙත් පින්වතුනි මිනිස්සු හැසිරෙන්නේ මෙහෙමනම්. ඒ බුදුරජාණන් වහන්සේ නමක්වත් නැති ධර්මයක්වත් නැති සංඝරත්නයවත් නැති ඒ වගේ කාලයක පින්වතුනි ඉපදුනෝති ඒ ඉපදෙන අයට මොකක්කින් මොකක් වෙයිද? එතර පින්වතුනි හොතරේ හිතනද අපිට පින්වතුනි මහා භයානක අනුතරක් සංසාරේ ඊළඟට මෝන දෙන්න තියෙනවා. ඒ නිසා සිහියෙන් අවබෝධයෙන් මේ ගමන යන්නේ කියන එක මේ මොහොතේ මා ඔබට සිහිපත් කරනවා. ඉතින් ওই කාරණාව සිහිපත් කරන්නේ මම ওই කිව්වේ බුදුරජාණන් වහන්සේ නමකගේ තිබෙන මේ පාරමිතා කාලය කොච්චර දීර්ඝයිද කියලා. අති දීර්ඝ කාලයක් පින්වතුනේ පාරමිතා කාලය හරියට අවබෝධ කරගත්තොත් යම්කිසි කෙනෙක් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ සම්බන්ධව ඊ타ත්ම පැහැදිලි අවබෝධයක් අපට ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් ඔබ හොඳට අවබෝධ කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ තරම් දීර්ඝ කාලයක් වූ පාරමිතා කාලය. එතකොට මම ඔබට අර කිව්වා මේ මහා කල්පයේ ස්වභාවය විස්තර කරා. ඒකේ මම අර කිව්වා නේද මහා කල්පය කොටස් හතරකට බෙදෙනවා. ඒ හතරකට බෙදෙන්නේ පින්වතුනි හේතුවක් ඇතුව. මොකක්ද ඒ හේතුව? අපි මේ වෙලාවේ අවබෝධ කරගමු. ඒ හේතුව තමයි මහා කල්පය පින්වතුනි පළවෙනි කොටස. ඒ කියන්නේ අන්තර්කල්ප 64. එන්නේ අන්තර්කල්ප 64 තමයි පින්වතුනි මේ පෘථුවියක් පවතින්නේ. ඒ කියන්නේ එක සක්වල පවතින කාලය. මේ විශ්වයේ තිබෙන සක්වල පවතින කාලය ඕකට කියනවා 64ක්. කියන්නේ අන්තර කල්ප 64ක් මේ මහ පොළොව විනාශ වෙන්නේ නැහැ. ඒක අර 2012 අවුරුද්දේ ලෝක විනාශ වෙනවා කිව්වම දැන් මේ දවස්වල අපි ඒක මේ ටිකක් කතා බහ කරනවා නේද සුනාමි ඒ මාවෙන් පස්සේදී අපි ටිකක් බය වුණා දැන් ලෝකෙ විනාශ වෙන්නද යන්නේ නෑ පිංඔතුණී ඔබට මම බය නැතුව මේ වෙලාවේ මේ බුද්ධ වචනේ සිහිපත් කරනවා ආයමත් පින්වුතුනි මේ ලෝකය අන්තර කල්ප 54ක් යනකම් විනාශ වෙන්නේ නැහැ. ඒක බය නැතුව ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ අති දීර්ඝ කාලයක් යනකම් පින්වුතුනි මේ පෘථුවි ගෝලය විනාශ කරන්න කාටවත් බෑ. කිසිම අවස්ථාවකදී විනාශ වෙන්නේ හැබැයි පිංගුතුනි මිනිස්සු විනාශ වෙනවා. ඒක වළක්වන්න බෑ. මම ඔබට කිව්වේ මෙන්න මේ අන්තර්කල්ප 64 දී තමයි පෘථුවියක් පවතින කාලය. ඒ නිසා ඒ පවතින කාලයට කියනවා පින්වතුනි විවර්තස්ථායි කියන කාලය කොටස. ඒ කියන්නේ හටගෙන තිබෙන කල්පය. මේ විශ්වය මේ පෘථුවිය මේ සක්වල හටගෙන තිබෙන කල්පය. ඒ විනාශ වෙන්නේ නැහැ. ඒක ඒ ඒ අන්තර්කල්ප 64 පින්වතුනි ඒ විදියටම පවතිනවා. ඔන්න පින්වතුනි 63 වෙනි එක ඒ කියන්නේ අන්තර්කල්ප දැන් ඔබ නිකන් ඔබේ සටහන් කරගන්න කොලේ නිකන් සටහන් කරගෙන යන ත්‍රිකෝණ විදියට 64ක් නිකන් හිතින් හදාගන්නකෝ ඕකේ ඔන්න පළවෙනි අන්තර කල්පේ පටන් අරගෙන ගියා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වුණා, ආයමත් අඩු වුණා. ආයමත් උන ආයුෂ වැඩි වෙනවා, උන ආයමත් අඩු වෙනවා, ආයමත් ආයුෂ වැඩි වෙනවා, ආයමත් අඩු වෙනවා. ඕම ඕම වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින් උතුනේ අන්තර කල්ප 63ක් වෙන වෙනකම් පින් උතුනේ ওই විදිහට යනවා. ඕම ගිහිල්ලා ඔය අතරෙදි තමයි ඔය 63 වෙනි එකේදී පින්වතුනි ඔන්න මේ ලෝකේ විනාශ වෙන කාලේ ලං වෙනවා. ඒ විනාශ වෙන කාල ක්‍රමයක් තිබෙනවා. ඒ කියන්නේ මේ පෘථුවිය විනාශ වෙන ක්‍රම තුනක් තිබෙනවා. එකක් තමයි ගින්නෙන් ඊළඟට පින්වතුනි ජලයෙන් ඊළඟට පින්වතුනි වාතයෙන්. මෙන්න මේ ක්‍රම තුනට අනුව තමයි මේ පෘථුවියක් විනාශ වෙන්නේ. ඒ කියන්නේ මේ සක්වලක් විනාශ වෙන්නේ මං පෘථුවිය කියලා ගන්න ඔබට නිකන් තේරෙන නිසා සක්වලක් විනාශ වෙන්නේ පිංගුතුන ඔන්න ඔය ක්‍රමවේදෙට. එතකොට පිංගුතුනි දැන් ඔන්න අපි එකක් ගමුකෝ මේ ගින්නේ. ඒ කියන්නේ මේ තුනම එක සැරේ වෙන්නේ තුන විවිධ අවස්ථාවල් වලදී වෙන්නේ. මම ඒක අවස්ථාවක් කියන්නම්. ඔන්න අපි ගමුකෝ ගින්නෙන් විනාශ වෙනවා. දැන් මේ මේ කල්පයේ මේ මේ පෘථුවිය තව අන්තරකල්ප 54කින් පින් උතුරි විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ ගින්නෙන්. ගින්නෙන් තමයි මේක විනාශ වෙන්නේ. අන්නේ ගින්නෙන් විනාශ වෙන කාලේ වෙනකොට මොකද වෙන්නේ? මහා බ්‍රහ්මයේ ඉන්න. බ්‍රහ්ම පුරোহিතයේ ඉන්න. බ්‍රහ්ම පාරිසද්දේ ඉන්න ඔය බ්‍රහ්මයොත් ඊළඟට පරණීම්මිත වසවර්ති ලෝකය නිම්මාන රතිය කියන ලෝකය, තුසිතේ කියන ලෝකය, යාමේ කියන ලෝකය, තාවතින්ස කියන ලෝකය, චාතුම් මහරාජික කියන කියන මේ දිව්‍ය ලෝක හයේ ඉන්න සත්වය දෙවිවරු මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සු ඊළඟට නරක තිරිසන් പ്രേත අසුර කියන මෙන්න මේ දුගති භූමිවල ඉන්න සත්වයෝ පින්වතුනි මැරිලා ඔවුන් මරණයටපත් වෙලා ඊළඟට මැරෙනකොට ගිහිල්ලා උපදින්නේ කොහෙද දන්නවද? ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ තමයි පින්වතුනි ඔය කියන සත්වයෝ ටික කොහොම ගිහිල්ලා උපදිනවා. මේ මැරෙනකොට ගිහිල්ලා උපදිනවා. ඒ කියන්නේ ඒ දවස්වල වෙනකොට කවුරුවත් පව් කරත් ඒ පව් කරන අයත් මහා කල්පේ විනාශ වෙන කාලේ ලං වෙනකොට නම් මැරෙන්නේ. පින්වතුනි, ඔවුන් ගිහිල්ලා උපදිනවා ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ. මම ඒක ඔබට පෞගිය දේශනාවල් කරද්දි මේවා සුළු සුළු වශයෙන් කරුණු මතක් කරා. මම ඒකයි කිව්වේ ඉදිරියට මම මේව විස්තර කරනවා. එතකොට ඔබට තේරුම් ගන්න නම් මේවා යම් ප්‍රමාණයකට හරි මතක තියාගන්න නැත්තම් සටහන් කරලා තියාගන්න කියලා. එතකොට මෙන්න මේ ලෝකවල ඉන සියලුම සත්වෝ ගිහිලා උපදිනවා කොහෙද? අර ආබස්සර බ්‍රහ්ම ලෝකේ. ඊළඟට පින්වතුනි ඔන්න ඒ 63 වෙනි අන්තරකල්ප ඉවර වෙලා 64 වෙනි අන්තරකල්පය පටන් අරගෙන යනකොට අර සියලුම සත්වෝ මෙරි මෙරි මෙරි මෙරි ගිහිල්ලා උපදිනවා ආබස්සර බ්‍රහ්ම ලෝකේ. දැන් ඕක උපදින්නේ කොහොමද? ඒක පිටුතුනි ස්වභාව දාමේ එක්තරා න්‍යායක්. ස්වභාව දහමේ තිබෙන දෙයක්. ඒ මොකද? අද පින්වතුනි ආනන්තරේ පාප කර්මයක් කරලා එයා ගිහිල්ලා පින්වතුනි අවීචයට ඉපදුනොත් එයා අවීචයේ ඉඳලා එමත් යනවා පින්වතුනි ආබස්සර බ්‍රහ්ම ලෝකෙට. ඒ තරමටම පින්වතුනි ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ওই විදියට පින්වතුනි පවතිනවා. ওই විදියට යනවා. එතකොට ඔහොම ගිහිල්ලා ඔය සියලුම පිරිස ගිහිල්ලා පින්වතුනේ ලෝකෙ උපදින. ඒ කියන්නේ මම ඒකයි කිව්වේ ආනන්තරේ පාප කර්මයක් කියලා අවීචියේ පුදුනොත් එයාත් පින්වතුනේ ඉවර වෙන්න කලින් එතනින් චුත වෙලා එතනින් මරණයටපත් වෙලා ගිහිල්ලා උපදිනවා ආබස්සර බ්‍රහ්ම ලෝකේ. හැබැයි මම ඔබට තව දෙයක් කියන්නම්. බැරි වෙලාවක්වත් පින්වතුනි මිත්‍යා දෘෂ්ටික හිටියොති. බැරි වෙලාවක්වත් මිත්‍යා දෘෂ්ටියක හිටියොත් ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා පින්වතුනි මරණයටපත් වෙලා ගිහිලා උපදිනවා කොහෙද? අවීච කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවොනද අපි හිතමු කවුරු හරි මේ ආත්මේ මිත්‍යා දෘෂ්ටි ඉන්නෝ. ඉදලා පින්වතුනි ඒ කෙනා ගිහිල්ලා මරණයෙන් පස්සේ උපදිනවා අවීචි මහනිරේ. එතකොට එයා අපි හිතමු ඔන්න මහා කල්ප විනාශ වෙන කාලයේදී ගිහිලි ඉපදුනා කියලා. එතකොට ඒ ඒ අවීචයට වැටුනම මම ඔබට කිව්වා ආනන්තරේ පාප කරප කරපු කෙනා ඉතින් චුට වෙනවා උඩට යනවා. හැබැයි අර මිත්‍යා දෘෂ්ටියටපත් වෙලා අවීචයේ ඉපදුනෙන් පස්සේදී එයාට මොකක්ද දන්නවද වෙන්නේ? එයාට වෙන්නේ පින් ඔතුණී ඒ අන්ත ඒ සක්වලේ නෙවෙයි. දැන් මේ විශ්වයේ තියෙන සක්වලවල් ගාන කියන්න බෑනේ. විශ්වයේ තියෙන සක්වලවල් ප්‍රමාණය කවදාවත් හිතන්නවත් බෑනේ. එතකොට එයා ගිහිල්ලා ඉපදුනෙන් පස්සේදී ඔය අවීචියේ මැරිලා ගිහිල්ලා උපදිනවා කොහෙද දන්නවද ආයිමත් මේ විනාශ වෙන සක්වලවල් වල පවතින සක්වලවල් තියෙනවා ඊට එහා අන්න ඒ විනාශ වෙන්නේ නැති සක්වලක පින්වතුනි නිර්යක උපදිනවා. එතකොට හිතන්න පින්වතුනි මොන්න තරම් භයානකයිද ඔය මිත්‍යා දෘෂ්ටියටපත් වෙච්ච එක යම් කෙනෙක් ඒ මිත්‍යා දෘෂ්ටිය හිටියොතින් අන්නට අන්න එයාට වෙන ස්වභාවය තමයි පින්වතුනි මම ඔය ඇත්තටම පැහැදිලි කළේ ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්න. හොඳට අවබෝධ කරගන්න. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල අපිට ඉඳලා මේ ගමන යන්න ලැබීමේ ප්‍රතිවිපාකය මොකද්ද? ප්‍රතිවිපාකය තමයි අපට හොඳ සම්මාදිට්ඨික ගමනක් යන්නට පුළුවන්. මේ ස්වභාව දහමත් එක්ක අපිට හැප්පිලා අපේ ගමන හදාගන්න පුළුවන්. හැබැයි ස්වභාව දහමේ දේවල් පින් උතුර අපට කවදාවත් වෙනස් කරන්න බෑ. මේ ධර්මතාවයේ පිංගුතුනි කවදාවත් අපට වෙනස් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. එසා ඔබ පුළුවන් තරම් වීරිය වඩන්න. ඉතින් ඒ නිසා මම ඔබට ලබන සතියේ දේශනාවේදී පැහැදිලි කරන්නම් ඊළඟට කොහොමද බලමු අර ආබස්සර බ්‍රහ්ම ලෝකෙට ගියාම ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකේ හිටපු සත්‍යය ඔක්කොම කියන්නේ අර ලෝකවල හිටපු මොන ලෝකවලද දුගති භූමි හතරයයි මනුස්ස ලෝකේ ඉන්න අයයි දිවි ලෝක හයේ ඉන්න අයයි ඊළඟට බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයයි බ්‍රහ්ම පුරෝහිතයයි බ්‍රහ්ම පාරිසද්යයි කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක තුනේ හිටපු සත්වයෝයි මැරිලා ගිහිල්ලා ආබස්සද කියන බ්‍රහ්ම ලෝකේ ඉපදුණයින් පස්සේදී එතන හිටියම ඊට පස්සේ පින්වතුනි මේ මුළු මේ සක්වලම හිස් ඒ කියන්නේ සක්වල කියන අර අර මනුස්ස ලෝකේ දිවි ලෝකයයි දුගති භූමිය හතරයි බ්‍රහ් මහා බ්‍රහ්මයේ කියන මේ බ්‍රහ්ම ලෝක තුනේ කිස් කිසිම සත්වයක් නැහැ. අන්න එතනින් පස්සේ බලමු අපි කොහොමද මෙන්න මේ මේ තියෙන සක්වලවල් ටික ගින්නෙන් විනාශ වෙන්නේ කියලා. විනාශ වෙලා කොච්චර කාලයක් පවතිනවද කියලා අපි ලබන සතියේ දේශනාව තුලින් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට කැමතියි. එමනම් ඔබ හොඳ සිහියෙන් මේ දේශනාවට සම්බන්ධ වෙන්න. මේ දේශනාව හොඳ අවබෝධයෙන් අවධානයක් අරගෙන ඔබ ශ්‍රවණය කරන්න. එහෙම අවබෝධයෙන් අවධානයක් අරගෙන ශ්‍රවණය කරොත් මේක බැරි නෑ. මොකද බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. ඒ නිසා ඔබ බොහෝම සිහියෙන් උනන්දු වෙලා මේ ධර්ම කරුණු තේරුම් ගන්න. එhmenan අදට ලැබී තිබෙන කාලය අපට අවසන් වෙලා තිබෙන නිසා අපි අද ධර්මානුශාසනාව අවසන් කරනවා. ලබන සතිය අපි සාකච්ඡා කරමු. කොහොමද මේ සක්වලක් විනාශ වෙන්නේ? ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ගියපු අයට මොකද වෙන්නේ? ඒ ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ගියපු සත්වයෝගේ ස්වභාවය මොකද්ද කියන එක අපි ඔන්න ඔය කරුණු ටික ලබන සතිය අපි සාකච්ඡා කරමු. එහෙමනම් අද අපි කතා කළා නැවතත්තර කල්පයේ ස්වභාවය අපි පැහැදිලි කරා. ඊළඟට මම ඔබට අතර අතුරු කතාවක් කිව්වා. මේ දේශනාවට අදාළ නොවුණත් ඒ දේශනාවට සම්බන්ධ නිසා මම අතුරු කතාවක් ඔබට කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ පාරමිතා කාලය කොච්චරද කියන එක. ඒ වගේම තමයි ඒකත් අවබෝධ කරගත්තයින් පස්සේ ඔබට මම ඔබට පැහැදිලි කරා මේ ඉන්න සත්වයෝ අර පළවෙනි අන්තර කල්ප 64 ඒ කියන්නේ අසංඛ්‍ය කල්පේ අසංඛ්‍ය කල්ප 4 පළවෙනි අන්තර කල්ප 64 ලෝකයේ පවතිනවා පැවතිලා ඒ අන්තිම ඒ කියන්නේ 63 වෙනි එක ඉවරුනාම 64 වෙනි අන්තර කල්පේ පටන් ගත්තම අන්න මිනිස්සු මැරල මැරල ගිහිල්ලා උපදිනවා ආබසර බ්‍රහ්ම ලෝකයේ කියන කොටස් ටික ඔබට පැහැදිලි කළේ. එමනම් අපි ලබන සතිය සාකච්ඡා කරමේ කරුණෝ එමනම් අද දවසේදී අපි ඔබට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරූ තලවතකොට කැපිටල් කිංඩම් හි අංක 639 83 නිවසේ පදිංචි රොෂාන් රත්නායක සහ මනෝජි රත්නායක කියන මේ පින්වත් දෙපළ එයන් බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 11 වන දිනට යෙදෙන ඔවුන්ගේ විවාහ සංවත්සරය නිමිති කොටගෙන තමයි මෙම ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් බොහොම සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔවුන්ගේ විවාහ සංවත්සරය මේ විදියට සමරලා ඔවුන්ගේ ගමනට ආශිර්වාදයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන. එහෙමනම් අපි දෙපළට ආශිර්වාදයේ කරමු. ඔවුන්ගේ ඒ ගමන සරප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගත ජීවිතයේ සරප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔවුන්ගේ අනාගතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා අපි මේ විලාප සාදුකාරයක් නම් ආශිර්වාදේ කරමු. ඒ වගේම වනුජි රත්නායක කියන මේ දියණියෙක්ට පවතින අපලෝපද්‍රවයන් දුරු කරලා රෝගාබාධයෙන් දුරු වී අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් අපේ දියණියටත් සෙත් ප්‍රාර්ථනා කරමු මේ වෙලාවේදී දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම සුජීවත්ව සිටින ජුලියට් හෙට්ටිආරච්චි නන්දනී රත්නායක ෂෙල්ටර් රත්නායක කියන මෙන්න මේ දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල්වල හැමදෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂය ලැබේවා කියලා අපි සාදු නාර්දනම්වා ආශිර්වාදේ කරමු. ඒ වගේම නමින් මියගිය කේ.කේ. සිසිලියානා ආත්තම්ම එම්.කේ. හෙට්ටිආරච්චි පියාණන් සයිමෝනා ජයවීර බියට්‍රිස් ජයවීර පුංචි අම්මලා ඇතුළු සංසාරේ පිඹලාපුරුත් වෙන සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ පරලෝකී ජීවිතය සුවපත් වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් දෙමු. ඒ වගේම දේශිකානන් වහන්සේ වන අපටත් ඒ වගේම net FM කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඉක්මම් භවයක ප්‍රාර්ථනා කරන බෝධියකින්ම සද්ධර්මය අවබෝධ වී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි අද දවසේ ඇත්තන්ට සත්භාවයෙන් යුක්තව මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. පින් නිමිය පරලෝකීය අයට පින් දෙනවා. එමනම් මේ සිදු කරගත්තා වූ උදාාර පුණ්‍ය ශක්තියන්ගේ බලෙන් ඔබ අප හැමදෙනාමත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරමු. net නාලිකාවෙහි සභාපතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමන්, එවැගේම කාර්ය මණ්ඩලයේ සත්පුරුෂ පින්වත් හැමදෙනාටමත් මේ උදාාර පින් අනුමෝදන් වේවා. තවත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් විශාල සේවයක් කරන්නට ඔවුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා ජාතියේ නාලිකාව වූ මේ net නාලිකාව ශාසනයේ නාලිකාවක් වශයෙන් ශාසනයට භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනයට විශාල සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි මේ වෙලාවේදී සාදු නාදනං ආශිර්වාදයේ කරමු. ඒ වගේම අද දවසේදී මේ පිං බලයෙන් මගේ ආදරණීය මෑණියන්ටත් එවැගේම මේ ගමනට මට අවවාද අනුශාසනා ලබා දුන් මා පැවිදි කළ මාගේ ගුරු දේවයාණන්ටත් එවැගේම අවවාද අනුශාසනා ලබා දුන් සියලුම ගුරුවරුන්ටත් මට මේ සඳහා උදව් උපකාර කරපු සත්පුරුෂ කල්යාණ මිත්‍ර හැම දිනාටමත් මේ උදාර පින් අනුමෝදන් වේවා.